ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නම් ධනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරිය චිත්ත විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං පිටියාය භීයෝ භාවාය වේ පුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝති බෞද්ධෝනිය යෝගාවචර මහා සංඝරත්නයේ අවතරයි මේ නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන ලබන ඒ මොකද භාවනා ජීවිතයේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වා එක සාර්ථක යෝගාවචරේ මේ චෛතසිකේ දිහා බැලුවොත් ඒ චෛතසිකේ දිහා ආරම්භයේදී කරන කතාව මැද අවස්ථාවේ අවදීයේදී කරන කතාව සහ අවසානයේදී මේ සම්බන්ධය කරන කතාව Tamanටම පරිණාමයකින් යුක්ත වෙන බව ඒ යෝගාවචරයට වැටහෙනවා. ඒ විතරක් නෙවෙයි යෝගාවචරය ආශ්‍රය කරන ඇත්තෝ උනත් තේරුම් ගන්නවා මේ එකම පුද්ගලයා භාවනා ජීවිතයක මුල් ආරම්භයේදී මේ වෑයම් කිරීම වීර්යය කියන චෛතසිකය පිළිබඳවත් මෑදදී කරන අදහසුත් අගදී දක්වන අදහසුත් අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ඒක නිසා මුළු විපස්සනා ඥාන પરම්පරාවක් ගත්තොත් එහෙම නැත්නම් සුතමේ ඥානෙන් භාවනා ජීවිතේ පටන් ගන්න යෝගාවචරයේ අවසානයේ භාවනාමය ඥාන සම්පූර්ණ කරගන්නා තෙක් ගත්තොත් මේ එක චෛතසිකයේ එක ආකාරයකට නෙවෙයි මේ තුන් පොළේදී වැඩ කරන්නේ. මේ නිසාම මේ පිළිබඳව අග්‍ර දැනුමක් ඇති මූලික දැනුමක් ඇති ලෝකයේ සම්පූර්ණ දේ අතරගත නෙල්ලිගෙඩියක් වගේ පැහැදිලි කර පෙන්නපු සරුවච්චන් වහන්සේ පවා මේ වීර්ය කොටස් තුනකට කඩලා පෙන්නපු අවස්ථාවක් තියෙනවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු ආරද්ධ විරිය, පග්ගයිද විරිය, පරිපූර්ණ විරිය කියලා ඒ ආරම්භ අවස්ථාව මෙහෙමයි. නික්කම අවස්ථාව නැත්නම් පග්ගහිත අවස්ථාව මෙහෙමයි. පරිපූර්ණ අවස්ථාව මෙහෙමයි කිව්වහම ඒක යෝග ජීවිතයක් තුළ ඇත්තටම හරි විචිත්‍ර අත්දැකීමක් මේක. නමුත් භාවනා කරන්නේ නැති පොතේ දැනුමෙන් මේක කටයුතු කරන ඇත්තන්ට අර ආරම්භ ධාතු ගැන කතා කරනකොට දෙන විස්තරයක් පරක්කම ධාතු කියන අවසානයේ දෙන විස්තරයක් ගත්තාම ඕකේ ගුණය රසයේ ක්‍රියාකාරීත්වය වෙනස්කම් තියෙනවා. ඒ මොකද ඒක පරිණාමය වෙන ධර්මය. ආරම්භයේදී යෝගාවචර සම්බන්ධ වෙන්නේ යෝගාවචරය වීර්යයට සම්බන්ධ වෙන්නේ එක තාලයකට එක අවබෝධයකට. මැදට යනකොට ඒ වීර්යයත් යෝගාවචර ජීවිතයත් අතර සම්බන්ධතාවය තව එකක්. අවසාන වෙනකොට තව එකක්. ඒක නිසා මේක බොහෝම ඉවසිල්ලේ එක විදිහකට කියනවා නම් මූල ධර්ම දැනුමින් පමණක් කරලා ඉවර කරන්න බෑ. ඒ වාගේම තමයි හොඳට මතක තියාගන්න කොච්චර භාවනා කරත් මේක කාට හරි කියලා දෙන්න නම් මූල ධර්ම දැනුවත් නැතුවක් බෑ. මේ දෙකෙන් ඉස්සර විය යුත්තේ තමයි භාවනා කරන එක බව ඒක අවිවාදයෙන් අපි පිළිගන්නවා. නමුත් ඒක තව කෙනෙකුට උපදෙස් දෙන මට්ටමකට නැත්නම් තව කෙනෙකුට මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ඒ එක පැත්තකින් විතරක් බලලා කතා කරනවා නම් ඒ කතාව ලෝක ජනගහනයේ තුනෙන් එකකට ගැලපේ. තව තුනෙන් දෙකක් ඒකට තේරෙන්නේ නැහැ. මොකද ඒ කතා කරන කෙනා තමන්ගේ රුචිය තමන්ට හිත් වැඩිච්ච තමන්ට මනාපතන විස්තර කළාට මූල ධර්ම මේ වශයෙන් විස්තර නොවිච්ච තව කොටස් දෙකක් තියෙන බව දැනගෙනවත් ඉන්නවා. ඒකයි මේ වගේ එක චෛතසිකයක් මේකට වීරිය චෛතසිකය කියලා කියන්නේ මේ වීරිය චෛතසිකය පිළිබඳව මේ සාරවත්්‍ය සාසනයේ ඒ සූත්‍ර පිටකයේ තැන් තැන් වල සඳහන් වෙලා තියෙන දේවල් බලපුවාම පුදුමාකාර විස්තරයක් තියෙනවා. හැබැයි ඒක කොයි කොනේ අරගෙන රස බැලුවත් උනන්දු කරවන සුළුයි. විමුක්ති රසය තමයි තියෙන්නේ. ඒකට හේතුව මොකද? අද කාලෙත් එදා කාලෙත් මෙච්චර මේ වටිනා මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න බැරි මේ බුබ්බඩ ගම නිසා තමයි කම්මැලි ගම නිසා තමයි නිදිමත නිසා. ඒ පමණක් විතරක් නෙවෙයි මේ ditta ධම්ම සුඛ විහරණේ වාගේ මේ ජීවිතේ සැප දෙන්නා වූ සමතයක්වත් හරියන්නේ නැත්තේ මෙන්න මේ කම්මැලිකම කුසීතකම වීර්යමාතිකම නිසා. ඒක නිසා උදෙත් මේක අහන්න ඕනේ, දවලුත් මේක අහන්න ඕනේ, රැත් මේක අහන්න. පරියන්ගේ මුලටත් මේක අවශ්‍යයි, මැදටත් මේක අවශ්‍යයි, අගටත් මේක අවශ්‍යයි. භාවනා කරන්න පටන් ගන්න කෙනාට මේක අවශ්‍යයි කරගෙන යන භාවනා මධ්‍යස්ථානවලදී මේ වාගේ අපි වාගයක් ගන්නත් අවශ්‍යයි. ඒ විතරක් මේ භාවනා සම්පූර්ණ කරපු කෙනාට මේක අවශ්‍යයි. මොකද ලෝකයේත් එක සම්බන්ධ වෙන්න නම් භාවනාව විතරක් නෙමෙයි මේ ගැන සාකච්ඡා කරලා තියෙන මේ ගැන කරුණු හදාarලා තියෙනවා. ඒ නිසා මේ විරිය චෛතසිකය මෙතන ඉදිරිපත් වෙන්නේ සම්මා වායාමයේ කියලා. මේකට මේ කියපු කතාවටම මතු කරපු අදහසටම yaadena කතාවක් කියනවනේ අපි දන්නවා ඔය සරුවචනවාදී ගවසාන බුද්ධ කෘත්‍ය කරන අවසාන කාලේ වෙච්ච ඇති වෙච්ච සීති ගාක් සඳහන් වෙලා තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ බොහෝ විට සරුවචන වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මතක් කරලා තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒ හත තමයි යෝගාවචරයේ කොඳුයට පෙළ විය යුත්තේ, සැකිල්ල විය යුත්තේ, ඒකට සම්බන්ධ වෙන්න ඕනේ හැම වැඩක්ම. අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ආයුධ කට්ටල් හතක් විතර තියෙනවා. මේකේ එකම චෛතසිකයේ බොහෝම වර සඳහන් වෙන වැඩිම ගණනක් සඳහන් වෙන චෛතසිකය තමයි මේ වීර්ය චෛතසිකය වායාමයේ. සතර සම්මා ප්‍රධාන වීර්ය කියනකොට හතරම වීර්යයටමයි වෙන මොනක් කතා කරන්නේ ඒක තමයි ඔය සම්මා වායාම කියන එකට අපි ගත්ත පාළි ඉදිරි කරගත්ත මේ පාළි වාග්මාලාව පාළි පාඨය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඊට පස්සේ බාල ධර්ම ඉන්දියා ධර්ම ඊගාවට බොජ්ජංග ධර්ම ඊගාවට ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ගත්ත මේ සම්මා වායාම ආදී වශයෙන් සෑම තැනම අනිත් එකීදී පාර ධර්ම. හැම තැනම වීර්යචෛසිකේ සඳහන් වෙනවා. මේක මේ වීර්යචෛසික අයින් කළොත් ඉතුරු වෙන 27යි. ඒ වාගම තමයි ඊගාවට මේ සතිය කියන ධර්මයේ අටපොලක සඳහන්. මේ දෙක අයින් කරුවොත් එහෙම සත්‍තික්‍රෝධිපාක්ෂික ධර්ම වල 20යි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ වීර්යචෛතසිකය පසු ප්‍රතිඵලයක් වශයෙන් සතිය ඇති කරනවා. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ වගේම මේකට පූර්වංගම වශයෙන් ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. ශ්‍රද්ධාවන්තයා වීරියවන්ත වෙනවා. ශ්‍රද්ධා වීරිය ඇති කෙනා සතිමන්ත වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් වීරිය වැටෙනවා. ශ්‍රද්ධා වීරිය නැති කෙනාගේ සතිය කැඩෙනවා. ඒ නිසා වීරියත් සතියත් දෙක අතර පුදුමාකාර සමානකමක් තියෙනවා. ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය සම්මා වායාම ඊගාට සම්මා සති. ඉන්ද්‍රිය ධර්ම ගත්තත් සද්ධා වීර්ය සති. බාල ධර්ම ගත්තත් සද්ධා වීර්ය සති. ඒ නිසා වීර්ය සතියත් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා සතිපට්ඨාන භාවනාවේදී ඉන්න කෙනෙකුට මේ চৈতසිකය ගැන දන්නේ නැත්නම් නැත්නම් මේක පිළිබඳව තැකීමක් නැත්නම් ඒ පුද්ගලයා ගමන බොහෝම දුක්ඛිතයි. බොහොම පරාජිතයි. බොහොම පසුබාහන සුළුයි. ඒ නිසා මේ ධර්මයට විශේෂයෙන්ම මේ වීර්ය චෛසිකයේ පිළිබඳ ධර්ම වලට විතර අහුම්කම් දෙන්න. ඒ මගේ ජීවිතයේදී හමු වෙච්ච ඒ අපවත් විවදාල මහවි පහණන් වහන්සේත් කියන තඹුරුමේදී හම් වෙච්ච බුරුම මේ භාවනා ක්‍රමයේ උගන්වපු ස්වාමීන් වහන්සේත් අතර බලනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේ මේ වීර්ය චෛසිකය ගැන කරන දේශනා ඉතාමත්ම තීව්‍රයි ඉතාමත් උනන්දු කරන සුළුයි ඒ වගේම තමයි ඒකට දර්ශීය ආදර්ශ ජීවිත ගත කරන්නේ. ඒ අපේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ මේ ගැන කතා කළාට ඒ තරම්ම ඒ වීජේ চৈতසිකය ගැන දැටි අවධාරණය කිරීමක් අර අර ධර්මත් එක්ක සලකා බලනකොට පේන්න තිබුණේ. මේක නිසා ඒ බුරුමේ මාස අවුරුදු ගාණක් ගත කරලා එනකොට මයිලඟ තිබුණේ පුදුමාකාර ඒ කුළු ගැන්වෙච්ච දැඩි වීරියක්. ඔක්කොම හදන්න ඔක්කොම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ කියන දැඩිම දැඩි වීරියක් පැවතුනේ. ඒ දවස්වල සාකච්ඡා කරන්න ගියත් ඒ කතාව විශේෂයෙන්ම මේක වැඩි මධ්‍යස්ථෝ ධර්ම දිහා බලනත් කියා මොකද්ද මේ මේ බුරුමේ කියලා තියෙන ක්‍රමයට හිත තත්ත්වගත වෙලා තියෙනවා වීර්යයට මේ තරම් එලවනවා කියන කතාව. කාලයත් එක්ක ඒක වෙනස් වුණාද නැද්ද කියන්න නම් මට ඇතුලෙන් නම් මට කියා ගන්න අමාරුයි. නමුත් වීර්ය පිළිබඳව මුලමැද අග වශයෙන් භාවනාවේදී දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් කාලයත් එක්ක සිද්ධ වෙන බව නම් පැහැදිලි. නමුත් වෙන කෙනෙකුට උපදෙස් දෙනවා නම් ඒ පුද්ගලයා ඒ ආරම්භක අවස්ථාවේ මෙහෙමයි, මැද අවස්ථාවේ මෙහෙමයි, ආග අවස්ථාව මෙහෙමයි කියන මේ තුන පිළිබඳව නිතරම අලුත් වෙච්ච විමසුම් නුවණක් සහිතව නිතරම උණු උණුවේ තියාගෙන හිටියේ නැත්නම් ඒ ඒ අසුරු කරන අනික්කත්තන්ට මේ අවශ්‍ය කරන ගැම්ම ඒ තල්ලුව ඒ උද්‍යෝගය ඒ වීරත්වය ඇති කරගන්න අමාරුයි. නිසා නිතර මෙවැනි විරියාරම්භ කතා විරිය ඇති කරන කතා විතර උනන්දු කරවන්න ඕනේ. එහෙම නැත්නම් විපස්සනා භාවනා වගේ දෙයකදී බොහෝම අමාරුයි. ඒ මොකද ධානාත්ම දුක්ඛ ප්‍රතිපදාවක් මෙතන තියෙන්නේ. වෙනද නැති විදිහට කෙලෙස් සමග මූණට මූණ දාලා කරන සටනක් නිසා යම් ආකාරයකින් පසුබෑමක් වුණොත් සටන පටන් ගත්ත තැනටත් වඩා පහත් තැනකට වැඩේ. ඒ නිසා උන්ට මතක තියාගන්න ඕනේ දෙවේලේ අපි මේ සතම්බෙමේ ඉන්න සෙබළුවාගේ හිතරෝම කෙලෙස් බලමුළුව පහර දීමට ලෑස්තිලා ඉන්නවා. ඒක මේ වීරිය වාගේ ඇතුළතින්ම වුණු කරගත යුතු සේනා බලමුලුවක් Taman තුල නැත්තම් වෙන මොනවා ගැන බලාපොරොත්තු වෙන හිතියත් ඒ බලාපොරොත්තු සූන. මේ වීර්යයිසිකේ විතරක් අවසානයේ දක්වාම Tamanගේ වෙස්මූල මාරු කරමින් යෝගාවචරات එක්ක එක ගමන් කරනවා. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන විදිහට මේ ක්‍රියාපටිපාටිය පෙන්වන්නේ චණ්ඩං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති මේ මේක ධ්‍රුව පදයක් වශයෙන් පෙන්වනවා මේ ක්‍රම හතරටම ඒකාකාර වැඩපිළිවෙල ක්‍රම හතර මොකද්ද උපන්නා වූ දැනට පවතිනා වූ මොකට වැටහමන්ට වැටහෙන්නා වූ යම් අකුසල පාවක ධර්මයක් තියෙනවනම් ඒක දුරින්ම දුරවන් කිරීම සඳහායි මේ චන්දං ජනේති කුසල කල කරගන්න. වායමති වෑයම් කරන්නේ. විරියං ආරභති ඒ සඳහා වීරියක් ආරම්භ කරනවා. චිත්තම් පක් ගන්න ඇති දැඩි කරගන්න. පදහති ප්‍රධාන වීරිය කරනවා. ඉතින් මේ පද පහෙත් ඡන්දං කියනකොට කුසල ඡන්දේ නැත්තම් සද්ධාව සඳහන් වෙනවා. විරියං ආරම්භති කියනකොට ආරම්භ ධාතු වැඩක් පටන් ගැනීමට අවශ්‍ය කරන්නා වූ මූලික නමුත් තාමත්ම දැඩි ආයෝජනයක් වශයෙන් කරන ලොකු වීර්යයක් අවශ්‍යයි. ඊගාවට ඒ ගත්ත తত্ত্বය, ඒ ගත්ත වැඩ, ගත්ත භාර ධූරය බිම නොතබ දිගට පවත්වාගෙන යන්න නම් පග්ගහිත වීර්ය අවශ්‍යයි. අවසානයේ මේ වැඩේ ඉවරයක් කරන්න, අමාර කරන්න පදන් වේදී අවශ්‍යයි. අපි අර අපි ගත්තොත් පල්ලෙහා කන්තුරුවේ ඉඳලා උඩහා විහාරේ ළඟට යනකම් කෙනෙකුට සිමෙන්ති කොටයක් ගේන්න අවශ්‍ය නම් ඒ ආරම්භයේදී පටන් ගන්න බැදීදී සිමෙන්ති කොටේ තමන්ගේ කර තියා ගන්නට තමන්ට බෑ. ඒකට තවත් කෙනෙක්ගේ උදව් ආධාරය අවශ්‍යයි. කියන්නේ තමන්ගේ මත්තම ඉක්මවන පුද්ගලයෙක්ගේ මත්තම ඉක්මවන. ඊට පස්සේ කරේ තියා ගත්තා. තියාගත්තට පස්සේ පඩියක් පඩියක් ගාන යනකොට ඒක පැත්ත වැටෙන්නේ නැති වෙන්න ඒ වගේම කඳට සමබර වෙන්න මේක තියාගෙන පඩියෙන් පඩිය පඩියෙන් පඩිය යනකොට අර සිමෙන්ති කොටේ දැඩිව අල්ලාගෙන ඉහළට යන්න අර ආරම්භ කරේ තියාගන්න ගත්ත වීර්යයට වැඩිය වෙනස් වීර්යයක් අවශ්‍ය කරනවා. උග අරියට මේ පදියත් එක්ක පැද්දෙන තාලෙට සිමෙන්ති කොටේට පොඩි ඔලුව උස්සන වෙලාවට විතරක් පහර දීලා සිමෙන්ති කොටත් එක ලායට තාලෙට ගෙනියන්න නම් පාඩි දිගේ ටික දුර එන්න ඕන. එනකොට තමයි තේරෙන්නේ මේ පල්ලමේ යනකොට කය මේක ගෙනියන්නේ මේ ලායට මේ ආරෙට. පාඩි ඒකාකාර නම් මේ ආකාරයට. පාඩි එන්ටින් සැර වැඩි නම් මේ ආකාරයට කියලා එපක් ගහිත විදිය ගත්ත බර බිම නොතබා දිගට ගෙනියනකොට වෙන කුසලතාවයක් ඇති වෙනවා. නමුත් පාත්‍ර ශාලාව පැනලා උඩට එනකොට නම් හොඳටම හති වැටලා මේක බිමින් තියන්ට නැත්තම් කියලා හිතනවා. ඒක මොකද ගත්ත භාරය, භාර දුරත්වය කරගෙන යන්න බැරි තරම්. මොකද padi එන්න එන්න එන්න එන්න දිගට දිනවා තව එන්න තියෙනවා සෑහෙන. නමුත් පාරේ කවුරක්වත් නැත්තම් මේක බිම තියලා කවුද ආයෙ කරේ යනවා කියන්නේ. ඒ නිසා පග්ගහිත විරියේදී ආරම්භ වීර්යයේදී කරන්තිරට දැඩි ලොකු වීර්ය මතක් වෙනකොට මේක මීට වැඩිය හොඳයි ඔච්චර දැඩි වෙහෙස ගන්න නැතුව දෙමීට දෙමීට දෙමීට දෙමීට මේක පඩියෙන් පඩිය ගෙනියන එක හොඳයි කියලා අර ගත්ත දේ බිම නොතබා තැබීම සඳහා දක්ෂයක් මේ පග්ගහිත විලේ පාවිච්චි කරනවා ඕන මේ උඩ හරියට එනවා එනකොට තැන්නක් ටිකක් අහු වෙනවා ඔය අවසානයේ පේන පේන හැටි එතකොට නම් දැන් බිම දාන්න ඕනේ කියන අදහස නෑ දැන් තියෙන්නේ කොහොම හරි දුවන ගිහිල්ලා එල්ලෙටම ගිහිල්ලා ජය කනුවටම ගිහිල්ලා අවසානට දක්වා මේක බිම දාන්න නැත්තම් කියලා අවසාන කොටසදී තියෙන්නේ අර කරට ගන්න වෙලාවේදී තිබුණ ආරම්භ ස්වරූපේව හෝ අර padi පුරුදු වෙන, තන්න පුරුදු වෙන මේ මදහත් භාවයේ නෙවෙයි. අමතාන ජයග්‍රහයි ප්‍රත්‍යක් තියෙන්නේ. ඒකත් වෙහෙසෙන් කරන්නේ අවසාන padiය <coughs> දක්වම ශරීරයත් වෙහෙසයි. නමුත් ඒ ජය කණුව ළඟයි අවසානයේ ළඟ නිසා අවසානයේ දක්වාම ගෙනියන්න අවශ්‍යයි. ඉතින් මුළු නිස්සන්න වණ්ඩම එක මිනිහා දැන්න ඉන්නේ පිමින්ද කොටක් උඩට ගිහින්. ඒ විදිහට මොකද අමාරු මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය ප්‍රමාණිකුලව යෙදවීම ලොකු පුහුණුවක් මෙතන තියෙනවා. ඊට වැඩිය ශ්‍රමය තියෙන අත්ව ඇති. නමුත් එයත් ඔය ඊට ඉස්සෙල්ලා හති වැඩක. එහෙම නැත්නම් මේ වැනි වැඩවලට කැමැතිනේ. එහෙම නැත්නම් අර අවසානයේ දක්වා ගෙන යන්න අවශ්‍ය කරන දීර්ඝ ගමනක් හමාර කිරීමේ ශක්තිය නැහැ. නිවනහන ආකාර ලෙඩ රෝග ඒක නිසා එවැනි දයක් උදාහර ගන්නවා කියවම බොහොම මේන්න මේ වගේ තමයි මේ භාවනා වැඩපිළිවෙලේදී Taman තුල දැනටමත් ඇති වෙලා තියෙන කුසල් අකුසල් ධර්මයේ නැති කිරීම සඳහා කුසල ඡන්දය කියලා කියන්නේ ඉතාමත් දුෂ්කර දෙයක්. ඒ මොකද මේ මෙතුවාකල් අපි අරගෙන ආපු අකුසල් ධර්මයේ අපි දැන හෝ නොදැන ඒවත් එක්ක ප්‍රේම කරමින් ඒවට ආදරය කරමින් ගෙනාපු දේ. නමුත් දැන් තේරෙනවා මේ වචනේ සිදුවෙන මේ කයෙන් සිදුවෙන මේ හිතෙන් සිදුවෙන මේ අකුසල කර්ම කොච්චර භාවනා කරත් ඉවර කරන්න බෑ. ඒවා මොකද ඒවා ගොරෝසු දේවල්. ඒ ගොරෝසු දේවල් භාවනාවේදී යන්නේ නැහැ නිසා ඒ භාවනාවට මේවා අක්කපයි මේවා භාවනාවට හොඳ නෑ මේවා භාවනාවට ගොරෝසු වැඩි කියලා අර රුචි උනත් මනාප උනත් ඒ කරගෙන කරගෙන ආවා ඌ අකුසල ධර්ම පාපක ධර්ම දුරු කිරීමට අවශ්‍යයි කියලා මේ කුසල ඡන්දය ඇති කිරීම අත්‍යවශ්‍ය ජීවිතයක. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්නේ Taman තුලමයි මේ කවුරුත් කිව්වටවත් ගැහුවටවත් දඬුවම් කරාටවත් ආවට ඒකට කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය වචනේ යොදන්න බෑ. කුසල ඡන්දය පහළ වෙන්නේ නැත්නම් හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරන්න ඉස්සර වෙලා අකුසල ධර්ම නෙවෙයි භාවනා කරනකොට අකුසල ධර්ම. ඒවා වෙනස්. ඉස්සනම් අකුසල ධර්ම කියන්නේ සතුන් මරනවා, හොරකම් කරනවා, ඒවා අකුසල ධර්ම. නමුත් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ගියාම වැඩ පටන් ගත්තාම කෙනෙක් කෙනෙකුට කතා කරුවත් ඒක නරක වැඩක්. වැඩ පිට බල බල ස්කෝල කරකෝ කරකෝ හිටියත් නරක වැඩක්. භාවනා කරන්න ඕන වෙලාවේ භාවනා නොකරනොත් නරක වැඩක්. අවදි වෙලා ඉන්න වෙලාවේ අවදි වෙලා ඉන්නේ නැත්නම් නරක වැඩක්. එතකොට ඒව පාපක අකුසල ධර්මයේ. අනේ මේව වෙනස් කර ගන්න ඕනේ මම මේ හැදෙන්න ඕනේ කියලා අර කුසල ඡන්දය ඇති කර ගැනීම බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් වීරියේදී සඳහන් කරන වැදගත්ම කාරණාව කියලා කියනවා. නමුත් ඒකට ඇත්තම වෑයමක් නෙමෙයි යොණ කරලා තියෙන තත්වය තත්වාකාරයෙන් දැකලා මේක මමම කළ යුතුයි කියලා හිතර වද්දලා දෙන එක. මේක අභාග්‍යයකට වගේ හුඟ දෙනෙක් හිතන මේක අනුන්ට අයිතිකාරයක් කියලා. එතනනම් ආගම මහාම හරක් මර්ග තනක් වඩපත් වෙනවා. මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙන්න ඕනේ. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්න මේක වැරදි. ඒ නිසා මම හැදෙන්න ඕනේ කියන අර මේ ඡන්දං ජනේති කියන කතාව. මෙතන ඡන්දය කියලා කියන කුසල ඡන්දය. ඒ කුසල ඡන්දය හැදෙන්න කුසල ඡන්දය ඇති කරගන්න තමයි අපි මේ සත්පුරුෂ ආස්තයක් ඉල්ලන්නේ. ඒක තමයි අපි ආරණ්‍යගත වෙන්නේ ශූන්‍යාකාරගත වෙන්නේ. එතකොට අපිට පේනවා මේ වැඩේ යන්න නම් අපේ කය වචන හැසිරීම මේ මේ තාලෙට විය යුතුයි. <clears throat> එහෙම නැතුව එව්වයිදී අකුසල ධර්ම ඉපදිලා තියෙන, පවතිලා තියෙන අකුසල ධර්ම මේ ඡන්දයක් ඇති කරන වෑයමකින් දුරු කරේ නැතුව අනුසේ කෙලෙස් වශයෙන් පවතේ වැදුරු කිරීමට කරන්නා වූ භාවනා ක්‍රමයකින් ඒව නැති කරන්න බෑ. ඒ සමම් මේ දැන් ඉන්න තත්ත්වයට ගැලපෙන්න කය වචන දෙක මේ තත්ත්වයට හැදෙන්න ඕනෑ කියලා ඒ අතට ඒත්තු ගන්නොත් ඒ වගේම කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය ක්‍රමයට මේක පටන් ගත්තොත් පමණක් කුසල ඡන්දේ ඇති වෙයි. ඊට පස්සේ තමයි ඒ කුසල ඡන්දයෙන් පස්සේ තමයි ව්‍යායාමයක් කරන්නේ. කුසල ඡන්දය කියන එක විමසුන් නුවණින් විවේක බුද්ධියෙන් සිද්ධ වෙනවා. දැන් මේ මිෂනාරි වැඩවල අන්‍ය ආගම් වලට හරවන්න හදනකොට ඔන්න ඔය කුසල ඡන්දය බෝ කරන්න හදනවා. සල්ලි වලට ගන්න හදනවා. බලපෑම් කරන්න හදනවා. ඉතින් ඒක කවදාකවත් ඒ පුද්ගලයාගේ సంతానගතව ඇතුලෙන් එන එකක් නෙවෙයි. සරුවචන වාසේ ක්‍රමේ ඒ වගේ දේවල්. සර්වඥාන්සේකට පාවිච්චි කරන්නේ දේශනා ක්‍රමේ විතරයි මේ දේ කළොත් මේ දේ වෙනවා මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා ඒ පුද්ගලයාට ඇත්ත ඇති ඇතියෙන් හේතු ගන්නවට පස්සේ පාරමිතා ශක්තිය ඇති මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියන කෙනෙක් නම් මේක අකුසලයි මේක පාපකයි ඒ සමම මේක දුරු කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කරන්න ඕනේ කිව්වොත් පමණක් ඒ පුද්ගලයාගේ තියෙන සාමාන්‍ය බුද්ධිය වෑයමට ව්‍යායාමයට යාදෙනවා එහෙම නැත්නම් ඒක පටවපු දෙයක් නම් අර සාමාන්‍ය බුද්ධිය දැනුම වෑයම අනිත් පැත්තට තමයි හිටියේ. එළි පිට මෙවුවා නොකරයි. පොරෙන් කරන. ප්‍රමත්තන් Taman දන දන වැලකෙනවා. නමුත් නොදැන ඉබේම කෙරේ. ආනෝය මට්ටමේ තමයි වායංග වෑයම් කරනවා. ඒක හරියනවා වරදිනවා හරියනවා වරදිනවා. කුසල ඡන්දේ නිතරම මේ බුද්ධියට පෙන්ලා දෙනවනම් මේක අමාරුයි. අන්තිම දුෂ්කරදී රුචිය මන අපේ ඒක අමතක කරලා අපි මේ ධර්මයට ගැළපෙන දේ කරන්න ඕනේ කියලා කියනකොට ඒ වෑයමේදී ඒ පුද්ගලයා විශාල ද්වන්ද්ව සටනක යෙදෙන්නේ ලෝක දෙකක් අතර ගත කරලා. උගෝදෙනෙක්ගේ අනුකම්පාව ඒ වගේ මේ වැනි පිරිසක තියෙන සමගිය ඉතාම අවශ්‍යයි මේ වෑයම හරි පැත්තට යන්න. ආනේ විතර වෑයම් කෙරුවට පස්සේ තමයි මේ පුද්ගලයාට විරියන් ආරම්භති කියන මේ ආරද්ධ විරිය පහළ වෙන්නේ. හිතන් බලන්න දැන් ඡන්දය ඇති කරගෙන වෑයමක් කරලා ඒ වෑයමේදී ක්‍රමවේදය පිළිබඳව යම් යම් සාර්ථකකම් ඇති කරගත්තට පස්සේ තමයි බුදුරජාන් වහන්සේට නම්බුනාමයක් දෙන්න ඕන්න උඹ ආරද්ධ විපස්සක නැත්තම් විරියං ආරභති ආරද්ධ විරිය සහිත පුද්ගලෙක් කියන. ඉතින් මේ ආරද්ධ විරිය මට්ටමට එනකන් මේ යෝගාවචරය තනිව සටන් කරන කෙනෙක්. තාම බුදුරජාණන් වහන්සේ විසින් දෙන්නව පෙන්වන ලද උපක්‍රම වලින් 100ක් ලාභ ලැබිලා නැහැ. වරින් වර හරියනවා වරින් වර පරදිනවා. ඒ නිසා අර තමන්ගේ ලැජ්ජ බය ධර්ම, හොඳ නරක ධර්ම, පරාජ ජය ධර්ම මේ සේරමත් එක්ක ලොකු වෑයමක් ගත කරනවා. ඉතින් මෙවැනි ව්‍යායාමක ගත කිරීම ගිහිව ඉඳගෙන පුළුවන්ද, පැකි රසාව කරන ගමන් පුළුවන්ද, දරුමල්ලා දකින්න ගමන් පුළුවන්ද කියන එක වර්ධනෙක් සැක කරනවා කරන්න බැරි මට්ටමක් කියලා. එහෙම මේකක් ඇත්තේ නෑ. නමුත් හරි පහසොයි එවැනි ව්‍යායාම් කරන ඇත්තෝ එකට ගත කරනවා නම් ඒ ඇත්තෝ එකිනෙකා කෙරෙහි ක්ෂීරෝධකී භූතං කියපු විදිහට කිරි වතුර එකතු වෙලා ඉන්නවා වගේ ගත කරනවා නම් අර ව්‍යායාම් කරන නැත්නම් ලොකු ධෛර්යයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපේ ෂට ප්‍රඥාවල් අපේ තියෙන මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන වැඩපිළිවෙල නිසා මේ වෑයමදී වැරේ. ඒක නිසා මේ සංඝ සමාජයක් ඇති කරලා දීලා තියෙන්නේ උපාසක ඇත්තන්ට උපාසිකාවන්ට භාවනා මධ්‍යස්ථානය කරලා තියෙන එහෙම වෑයම් කරන පිරිසට. අන්න ඒ ඇත්තන්ගෙන් යමෙකුට සුළු පිරිසකට මේන්න මේ විදිහට විරිය ආරම්භ කරන්න පුළුවන්. ආරම්භ විරිය ආරම්භ ධාතුව ඇති වෙයි. මේ හරි වියදම් අධික වැඩ. මේ වැඩේට යනකොට විශාල වශයෙන් පැවිදි වෙන මට්ටමක ඉන්නවනම් අර ඥාති පරිවර්තයේ මහා නැහැ පිළිසක්. ඒ වගේම භෝග පරිවර්තයේ මහා වස්තු පිළිසක්. විශාල වශයෙන් අතහැරලා මේ නිර්ආමස පැත්තට හැරෙන්න ලොකු සටනක්. ඉතින් මේකෙදි පොඩ්ඩ එහෙම වෙච්ච ගම ආයෙත් ආමිෂයටයි වැටෙන්නේ ආයෙත් නෑදෑයන් පැත්තටයි වැටෙන්නේ ආපව භාභෝග පැත්තටයි වැටෙන්නේ ඊටින්ද යනකොට ආයෙත් අන්නවා මේකට ගිහිල්ලා මේක අත ගෑවට හරියන්නේ නෑ මේකෙන් වෙන්නේ තවත් මේ අර නරක පැත්ත වැඩෙනවා පාපක අකුසල ධර්ම දුරු වීම නෙවෙයි ඇති වෙන්නේ කියලා එතෙන්දී පුදුමාකාර තනි සටනක් කියන. ඒ තර ඒ එවැනි ජීවිතයක් ඊටාත්ම ආදර්ශමයි. තාම ප්‍රතිඵල මොනවාක්වත් ලැබල නැහැ. ඒත් ඊටාත්ම ආදර්ශමත් වීර්ය චරිතයකට නමුත් මේක සාමාන්‍යයෙන් ඉස්මතු වෙන අවස්ථාවක් නෙවෙයි තනි තනිව විඳින අවස්ථාවක්. මේ ආරද්ධ වීර්ය ඇති වුණාට පස්සේ තමයි මුළු සද්ධර්මයේම තියෙන්නේ මේ චිත්තම් පග්ගණ්ණාති කියනට ගත්ත වෑයම බිම නොතබාගෙන යන්ටයි ධර්මතිය. ආරම්භ කරන්න මෙහෙමයි කරන්න ඕනේ කියන එකට ශ්‍රද්ධාව ඇතිකරන්න ශ්‍රද්ධාව වැඩි කරන්න කියනෙවුවා ඒක හුඟා කිසිසේත්ම තර්කයකට අනුව හෝ අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන අනුපාදාන ක්‍රමයකට කියන්න අමාරුයි. ඕන විදියකට අපි ගන්න උත්සාහයෙන් කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන් ඕනනම් ඇති වෙච්ච ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන් මේක ඒ තරම්ම ද්‍රව ස්වරූපෙන් වායු ස්වරූපෙන් තියෙන දෙයක් ශ්‍රද්ධාව මෙන්න මේ චිත්තම් පග්ගණ්ණාති කියන මට්ටමට එන තමයි යෝග යම් හැදයකට ගන්න එහෙම නැත්නම් අර ආරම්භ වීර්ය ගත්ත බර භාර দূරය ධූරය බිම නොතබ දිගට ගෙනියන එක තමයි මේ 84000ක් ධර්මස්කන්ධයෙන් කරන්නේ. ඒ නිසා ඒක තුල ඒ ඒ පුද්ගලයාට කුසීතකම් පහළ වෙන හැටි, කෙලෙස් ධර්ම පහළ වෙන හැටි හරියටම කියන්න පුළුවන් නේද? මම මේ වැඩේට මෙහෙම බැස්ස මෙහෙම කරගෙන ගියා මෙන්න මෙතනදී මේ ආකාරයට මෙන්න මේ කුසී ධර්මයේ මතුවෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒකට උත්තර එකක් නෙවෙයි 10ක් හොයලා දෙන්න පුළුවන්. නමුත් ඒක දැක ගන්න බැරි නම් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ප්‍රකාශ කර ගන්න බැරි නම් තනියම විඳින්න වෙනවා. ඒ නිසා නිතරම ගුරු ඇසුරක් එනනම් Tamanට වඩා සතියෙන් සමාධියෙන් දිනු නැත්නම් ඇසුරක් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. එහෙම නැත්නම් මේ පක් ගන්න පක් ගන්න විදිය කියලා ගත්ත දේ බිම නොතබා දිගට ගෙන යෑමේ වීර්ය බොහෝම ඉක්මනට වාෂ්පීකරණය වෙලා යනවා තිබුණු තැන හොයාගන්න බැරුව යනවා. මෙන්න මේ පග්ගහිත විරියේ අවසාන කෙලවර තමයි මේ පුද්ගලයාට અભීතත්වයක් එන්න පටන් අර ගන්නවා. විරියෝ භාවෝ වීරෝ භාවෝ විරියං කියන විදිහට ජයකණුව දැකලා දැන් ඉතින් මම මේක ඉවර කරන්න ඕනේ කියලා අවසාන අංකයට සූදානම් වෙන කෙනෙක් වගේ ඒ පුද්ගලයාට අභීතත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා වීරත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා ඒකට තමයි පදන් වීර්ය කියලා කියන්නේ පදහති ඒක ඒ තරංගයේදී ඒ ඉසව්වේදී ඒ දිනන කෙනාට විතරයි අනික් කටියට ඒ කියන්නේ නැහැ. දිනන කෙනා දිනපු ගමන් අනික් ක්‍රීඩක ඔක්කොම මේ දෙවෙනි යාතුන් ඉන වෙන්න උත්සාහ කරනට ආයෙ පළවෙනි වෙන්න අවස්ථාවක් නැහැ. ආන් ඒ වගේ තමයි මේ ප්‍රධාන වීර්ය කියන එක manussත්වයේ ඒ මල්තල ගැනීම. මනුෂ්‍ය ජීවිතයකට ලබන්න පුළුවන් උසස්ම තැනක් තමයි මේ උපන් අකුසල ධර්මයක් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරමින් ගිහිල්ලා මට ඊට පස්සේ දැන් කාමච්ඡන්දේ නැහැ. මට ඊට පස්සේ දැන් ඒ ව්‍යාපාදේ නෑ, තීන මිද්දේ නෑ ආදී කියලා එකක් ඉක්ම කරන්න පුළුවන් තත්ත්වයට එනවනම්, ඉක්මෝල යන්න පුළුවන් තත්ත්වයකට එනවනම් ඒ සෑම වෙලාවකදීම ඔහුගේ ඒ ප්‍රධාන වීර්ය, පදහන් වීර්ය පුතුම විදියට දිනු පවුන වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඒ අත්තර පුළුවන් වෙන්නේ මේ නූපන් අකුසල් ධර්ම නොයිපති වීම පිණිස මේ ගත්ත වැඩපිළිවෙලම මේ ගත්ත මේ උත්සාහයම ඒ තාලෙටම කරත හැකි නැවතත් ආයශරයක් පොද හොදමඩේ දාන්න ගියොත් මේ නූපන් අකුසල ධර්ම ආයමතු වෙනවා. ඊට මේට වැඩිය හොඳයි මේ නාල හොඳ සුදු පිළිසිදු ඇඳුමක් අඳගත්ත කෙනෙක් නැවත ගෙවතු වැඩවලට හෝ අරක් ගාලේ ගොමාත ගන්න වැඩවලට යන්න අකමැති. ඒ නිසායි වැඩ ඉවර කරලා නාන්නේ. නැවට පස්සේ අපි පිළිසිදු වෙන්න කැමති. දහස් ගණනක් කළා නම් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ යෝගාවචරයට ගිහි වේවා පැවිදි වේවා ඊට පස්සේ මේ අකුසල ධර්ම නොයන පිට කටයුතු කරන එක තමයි වඩා දක්ෂ ක්‍රමයේ ඇවිල්ලා ඒක පිහින එකට වඩා. ඔය වෙයි කාලේට සංඥා වන්දනාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දවසක් හරි වතුර භාජනයක් කරලා තිබ්බොත් ඔකේ මදුරු ගෝල. එක මදුරු පිටරයක් හෝ මදුරු පණුවෙක් හරි ඉන්නවනම් ඒ සංඝයාට වගකීමක් වෙනවා ඒ වතුර තව තිබ්බොත් තව මදුරු ගෝ වෙනවා මේ මදුරු අයින් කරන්න තෝනේ එක එකක්වත් මැරෙන්නත් බෑ. මැරුවොත් වගකීම් බාර ගන්නත් වෙනවා. ඉතින් ඒක නිසා සංඝයා විශේෂයෙන් බලනිනව වතුරක් තියෙනවනම් වහලා තියෙන එක ලේසි. මොකද එක දවසක් අද ප්‍රයෝජන ගන්නවා කියලා තිබ්බට දවස පැනපු ගමන් දෙක පැනපු ගමන් අන්න අනිත් දවසේ කියලා හොඳට විවේකීව බලනකොට මතුරු වෙනවා. කොනබල විසිකරුවොත් කුකුස් පහළ වෙනවා. ඉතින් ඒක නිසා දැනගන්නවා වතුර එක්ක භාජනේ සම්පූර්ණ මෙහෙත් කළ මුලින්ම මන්ට. ආය වතුරක් හෝ අවස්ථාවක් නැති වෙයි. එහෙම නැත්නම් තියෙන වතුරක් තියෙනවනම් වහලා තියන්න. මේක සමාහලට භාවනා නොකරන කීයක් තන් දෙච්චර දෙයක් නැහැ. මොකද වඳුරු පොණ හිත ඉවරයි. නමුත් සංඝයා වඳුරු පුත්‍ර ජානනාත් දේශනා කළා කියන එහෙම බෑ. ඒ වතුරක් ප්‍රාණී සහිතන තනකොළක හෝ මඩක හෝ විසිදෙරුවොත් ආපත්‍ය. ඉතින් ඒ නිසා සංඝයා හොඳට දන්න හොඳම දේ තමයි මේකට වඳුරු පානවල නොයීම පිණිස කටයුතු කරන එක ලේසි. ආවට පස්සේ ඕක පෙරලා වෙන් කරනවට වඩා. නැත්තම් ආවට පස්සේ ඔන්න ඔයටපන් කියලා කියනවට වඩා. ඒ මොකද එක වතාවක් හෝ ඒ පුද්ගලයා දැකලා තියෙනවා මේක ඇති වෙලා සුද්ධ කරන්න ගියොත් මෙච්චර වෙහෙසක්. ඒක නිසා යම් කිසි කෙනෙක් දැනටමත් ඇති මේ අකුසල ධර්මයේ දුරු කිරීමට කටයුතු කරපු කෙනාට තමයි තේරෙන්නේ ඊට පස්සේ අකුසල් නොවීම පිණිස ආය කුණු පහල නොවීම පිණිස කටයුතු කරන එක ලේසි. නමුත් ඒ සඳහා හැම තැනම හැමදාම කරන්න බෑ එක තැනක් එක වෙලාවකට විතරයි පහසු. එහෙම කරන්න බැරි අවුල් පාසයකට තමයි අපි ගිහිගේ කියලා කියන්නේ. ඇති කරගත්තට පස්සේ ඒක පවත්වන්න පුළුවන් තැන් වලට තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ ශූන්‍යාකාර කියලා කියන්නේ වෘක්ෂ මූලගත කියන්නේ ආරණ්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයෙක් අර බොහෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇති තැන් වලින් වෙන් වෙලා විවිච්ච කාමයේ විවිච්ච අකුසලයේ ධම්මේ අකුසලයේ පාපකේ ධම්මේ කියන විදිහට ශුන්‍යාකාර වෙත්ගත වෙනවා දුක්ඛ මූලගත වෙනවා මොකද ඇති වුණාට පස්සේ මේක රණ්ඩු කරලා විසඳන්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ ආය ඇති නොවීම පිණිස කටයුතු කරන්න නම් තිබිච්චෙව්වා නැති කිරීමේදී ලාභපු ඥානයක් තියෙනවා. එනිසා මේ ප්‍රධාන වීරි ඉස්ලාම් පෙන්නලා තියෙන්නේ උපන්න අකුසල ධර්ම අයින් කර. ඊට පස්සේ නූපන්න අකුසල ධර්ම නොවීම පිණිස කටයුතු කරනවා. ඊගාවට යම් කිසි කුසල ධර්මයක් කියනවනම් ඒක වර්ධනය පිණිස කටයුතු කරන්න ඕනේ. ඒකයි නූපන්න අකුසල් නොයිපදිවීමයි දෙන්නම එකයි. යම් කිසි කෙනෙක් උපන් තමන්ගේ සීලයක් අදි සීලයක් බවට කටයුතු කරගෙන යනවනම් උපන් තමන්ගේ සමාධියක් චිත්ත ධර්මයක් අදි චිත්තයක් බවට කටයුතු කරගෙන යනවනම් උපන් යම් කිසි ප්‍රඥාවක් අදි ප්‍රඥාවක් බවට කටයුතු කරගෙන යනවනම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ නූපන් අකුසල් නොයිපද වීම පිණිස ඒක අනිවාර්යයෙන්ම එකට එක මට්ටමට හේතු වෙනවා. ඒක නිසා මේ අපේ ලංකාවේ ඔය මේ මානසිකත්ව කිව්වා සමාජවාදී ගමනේ අම්බලන්නේ කියලා. අපිටත් කියාගේ විපස්සනා ගමනේ කිසිම අම්බලමක් නැහැ. කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ කියලා කිසිම තැනක් ඇත්තෙම නැහැ. එක්ක අකුසල් එක්ක කුසල්. ඒ නිසා කුසල් වැඩෙනව නම් අනිවාර්යයෙන් මෙතන අකුසල් නොවීම සිදුවේ. මේකේ මැද ඉන්නවයි කියලා දෙයක් අන්තරාභාවයක් මේකේ නැහැ. එක්ක කුසල් එක්ක අකුසල්. ඒක නිසා අපිට කරන්න තියෙන එකයි. අපිට අනිවාර්යෙන් බලා ගන්න වෙන හැම වෙලාවෙම කුසල් වැඩිලා. එහෙම නැත්නම් අපිට වරන් ඇතුලේ දා ගන්න වෙනවා ඒ වෙලාවේදී අකුසල් තමයි වැඩිලා තියෙන්නේ. අඩුව ගන්න තියෙනවා නම් ඒ වාගේ නිකන් කොහෙ බලාගෙන ඉන්න වෙලාවල් වල මේ වීර්ය අඩු වෙනවා, සද්ධාව අඩු වෙනවා, සතිය අඩු වෙනවා. ඒ නිසා සතිය වැඩි කිරීම නම් වීර්ය වැඩි කරන්න ඕනේ වීර්ය වැඩි කරන්න නම් ශ්‍රද්ධාව ඇති වෙන්න නිසා නිතරම ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ වීර්යයක් තියෙන්න ඕනේ නෝබන් කුසල් දැන් ඉතින් උපදවා ගන්න. ඒ දිගටම කරන වීර්යය අර වායාමයේ අර්ථයදීම තමයි බුදු දානසෙත් පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ නූපන් දේවල් වැඩි කිරීම තමයි භාවනාව කියන්නේ. නූපන් කුසල් අනුපන්නාන අකුසල කුසලාන ධම්මාන උපාදාය තිතියාය භාවනාය වේපුල්ලාය මේවා දැඩි පිළිවෙල කර ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ ඒක ඉතිවි වැදිය පිටියුතු තත්ත්වයක් වැඩෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම Taman තුලම Tamanට තේරෙන පටන් අර ගන්නවා අර කලින් කියපු තත්ත්ව වැඩෙනවා නම් Taman තුලේ කුසල් ධර්ම වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම ආර්ය භාවයකට උත්තම භාවයකට හිත උස්සන ගතියක් තියෙනවා අඩු ගානේ සීලය අධි සීලය වෙනකොටත් හොඳට වැටෙනවා බය දුරු වීම මාර්ගය. සචිත්ත ධර්මයේ අධිචිත්ත ධර්ම පාඩපත් වෙනවනම් විත ධම්ම සුඛ විහරණයේ ලැබුවා වූ මේ වර්තමාන මොහොත සුවයෙන් ගත කිරීම මාර්ගයේ විවේකයෙන් උපන් ප්‍රීති සුඛේ වැඩිවීම මාර්ගයේ වැඩේ. විපස්සනාවේදී අනුශේධ ධර්ම තුරු වෙනවනම් ඒක සමහර වෙලාවට අර දෙකටමත් වැඩිය බොහොම සියුම්. නම් යෝගාවචරයට තියෙන මොකද්ද වෙනවන් කියන්නේ. කියාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මොකද්ද වෙන බව හොඳට තේරෙනවා. ඒක නිසා මේ හතරේ පෙළගස්ම ඉතාමත් ඥානාන්විතයි සරුවඥයි. ඉතාමත් ගොරොසු තැනින් පටන් අරගෙන ඉතාම සියුම් තැන දක්වා දිගට කරගෙන යන වැඩ කරනවා. මේ සේරම අතර වෙන කෙලවර තමයි නිදිමත ගතිය. කම්මැලි කම. බුබ්බඩ ගතිය. ඉතින් මේක අපි ඒ තරම නරක මිහිර තුච්ච ධර්මයක් කරලා කතා කරන්න යන්නේ. ඒ තීන මිද්දේ කියලා කියන එකත් නීවරණ ධර්මයක්. ඒක පිළිබඳව අවබෝධ කිරීම මේ වීර්ය පිළිබඳ අවබෝධයට උගාවක් උදව් කරනවා. නැතුව බැරි යක්ෂයෙක් වෙනවා. නිසා තීන මිද්දේ කියන එක අපි අනිවාර්යයෙන්ම දැක ගන්න ඕන, දර ගන්න ඕන. ඒකෙන් දුරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ කෙලෙසයිද. තීන මිද්දේට යට වෙනවමයි කෙලස් ගැතිය නිසා. ඒ නිසා තීන මිද්දේ වීර්ය අනිත් පැත්ත. විනීවර ධර්ම ගැන කතා කරනකොට කියන්නේ සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනා කරනකොට ප්‍රීතිචෛතකේ පහළ වුණා නම් ඒ බුද්ධියට කින මිදෙන්නේ නැහැ. ඒ බුද්ධියට කරගෙන යන වැඩේ දිගට ඒක හැල්මේ අර කියන පග්ගහිත විදියෝගේ ගත්ත බර දිගට ගෙන යාම සඳහා ලොකු උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා. ඒක තමයි අපි ප්‍රීතිචෛතකේ කියලා කියන්නේ. ප්‍රමෝද වෙන පිනායන ගතිය. ඒක නැතිනම් ඉතින් මේ කුසීතෝ හීන විරියෝ දුක්ඛං විහෙරති. බංගලොත් ලැබපු කෙනෙක් වගේ, පරදිච්ච කෙනෙක් වගේ, මිලාන වෙච්ච කෙනෙක් වගේ හැමදාම Tamanට Taman කොටු වෙලා කොහොම දුකසේ තමයි ගත කරන්න වෙන්නේ. ඒ හීන විදි ඇති වෙච්ච වෙලාවට, තීන මිදි ඇති වෙච්ච වෙලාවට. මේක මේ තීනේ කියලා කියන්නේ හිතේ යම් කිසි පසුබෑමක් තියෙන. හිත වැඩේට කර්මන්නේ නැහැ. හොඳට සීතල වෙච්ච බටර් කෑල්ලක් වගේ මොනම තාලෙකවත් පාන් වල ගාන්න බෑ. කැපුවත් කෑලි කෑලි කඩලා මෙන්න මේක ටිකක් රත් වුණොත් ඒක පාන් කාලක ගාන්න පුළුවන් තරමට පිළියකට ගන්න පුළුවන් තරමට උණු වෙන ගතියක් වෙනවා. මේ රත් කිරීමට තමයි ආතාප කියලා බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ. ආතාප විදිය කියලා කියන්නේ තීනේදී ඇතිවෙනා වූ ඒ ගල් වෙන ගතිය, මිදෙන ගතිය, සීතල වෙන ගතිය රත් කරනවා. ආතාප විදියෙන් රත් කරනවා. ඒ ආතාප විදියෙන් රත් කරන දන්නේ නැත්නම් ඒ ඒ දක්ෂතාවයේ කුසලතාවේ නැත්නම් ඒක අඩු ගන්න කියා ගන්න බැරි නම් ඉතින් අර ගල් වීම දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙනවා. එතකොට ඒ හිතෙන් වැඩ ගන්න බැරි තත්යකටපත් වෙනවා. නිතරම හිතනවා පැත්තකටලා පුදිය ගන්න තිබුණා නම් හොඳයි. මේ කාලේ නිවන් දකින්න බෑ. මේ ප්‍රඥාවට වැඩිය ඔය චිත්ත භාවනා කරගෙන ඉන්නක හොඳයි. නැත්නම් චිත්ත භාවනා ප්‍රඥාවට වැඩිය සීලයක් රැකගෙන ඉන්නක හොඳයි. නැත්නම් ඔය සීල සමාධි ප්‍රඥා ඔන්න ඔය දානයක් දීගෙන ඉන්නක හොඳයි. එහෙම නැත්නම් කියන දානෙත් ඕන අපි වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි. ඔය මොනවා හරි පදයක් හොයාගන්න. ඒක ලියලා ඒක කෑ ගහගා ඉන්න එකෙන් පෙන්නන්නේ අර බුබ්බඩකම, කම්මැලිකම, ඉදිරියට යන්න දෙන වීරත්වේ නැතිකම. ඒකෙන් මෙව්වා තමයි අද ධර්ම වෙලා තියෙන්නේ. බැරිය උන්ට, කම්මැලි වෙන උන්ට, පසුබාහනේ උන්ට පත්තුත්තර වදින එකයි ධර්මයේ වෙලා තියෙන්නේ අද ප්‍රසිද්ධ හාමුදුරුවන්ට. ඒ මොකද එහෙම නැත්නම් ජනය නෑනේ. ඒ කියන බණ අහන්න කවුරක්වත් තේන්නේ නෑ. කවුරු හරි උසි ගන්නලා නෑ නෑ සීලයට වැඩි හොඳ සමාධිය කිව්ව ඊට වැඩිය සමාධියට වැඩිය සීලය හොඳයි කියන පැත්තට සෙනග යනවා වැඩි. ඒ වගේ සමාධියට වැඩි හොඳ ප්‍රඥාව කියලා කිව්වොත් ප්‍රඥාව පැත්තට යන පැත්තට වඩා සමාධිය වැඩි කියන පැත්තට යන පැත්ත වැඩි. ඉතින් මේ නිසා ඉල්ලුම දැපෙන ප්‍රශ්නේදී අද මේ ඔය ලාමක ධර්ම මේකට කියනවා මේ අරතිය කියලා අර්ධිය මතුවෙච්චාම කියන බණයි මේ විරියාරම්භ බණයි අතර දෙකක් තියෙනවා. ඒ නිසා අපේ පඬිතුමාට කියලා තියෙන දැන් කියන බණ දැන් කියන්නේ හාමුදුරු බණ වගේ දෙයක් කියලා. උද බණ කියන්න බෑ. මොකද Taman කරන්නේ නෑ. Taman වීර්යයෙන් ඒ යන්න පුළුවන් තැනටපත් වෙලා නෑ. පත් වෙච්ච නැති කෙනාට පිටේ වනේ තියෙන මීමට පඳුර බයට වගේ කියවෙන්නේ. ඒ වගේ කොහොම හරි ජීවිතාවෘත්තිය කරගෙන යන්නේ පිරිස අවශ්‍ය කරන නිසා ඊට වඩා පහත් මට්ටමේ කියන්න පටන් ගත්තම හරියි. ඒක නිසා අපේ ඒ පුරුමේ පන්දි සාංශකින් අහලා තිබුණ ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ඔබතුමා සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් මොනවද ඒ ගුරුවරයාගේ තිබීතු අංග? ඉස්ලාම් කියලා තුනවා මේ ජීවිතේ Taman යන්න පුළුවන් ඉහළම තැනටම යන්නේ. ඒක තමයි ඉස්සරලම කරන්න ඕන සුදුසුකම. ඒකේ මෙතෙක් මට ය아가න්න බැරි වුණා මට පුළුවන්කම තිබුණා මේක කරගන්න බැරි වුණා කියන තාක්කල් ඒ බුද්ධයාට අර විරි ආරම්භ කතාවකට ගැම්ම ඉන්නේ නැහැ කොන්ද පණ හිටින්නේ නැහැ ඒ මොකද ඒ බුද්ධිලා දන්න මට මේක තව කරන්න තියෙනවා ඉස්සරහට යන්න ඕන ඒ අතතුර වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්නේ Taman ඉදිරිපත් වෙන්න යන්න පුළුවන් උපරියේ මට්ටමට යන්න ඊගාවට මේක සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ හොඳට කියවන්න ඒ මොකද තමන් භාවනා කළා නිවන් දැක්කත් මේ බුද්ධ සරුවඥ දේශනාව අපිට අහලා දැනගන්න එකක් මිසක් ඇතුළතින් ඉන්නේ නැහැ. ඒ නිසා හොඳට Taman දැනන්න පුළුවන් පමණට භාවනා කරලා ඊගාවට හොඳවර පොතපත කියවන්න. ඊගාවට Taman සදා Taman කරා එන ඇත්තන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දෙනවා මිසක් දක්කන්න යන්න එපා කියලා කියනවා. ඒක කරන්න අයිතියක් අපට ඇත්තේ නැහැ. අපිට තියෙන පුළුවන් ප්‍රමාණයෙන් අපි උදව් කරගෙන යනවා. අන්න ඒ සඳහා කටයුතු කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ කියනවා එන පිරිසෙනම් ඊටාම අඩු ගතියක් හිටී කියලා. ඒක තමන්ගේ වැඩක් කරගන්න උත්සාහ කරන ගුරුවරයාට මේ ශිෂ්‍යෝ පිනෝ පිනෝ ඉන්න වෙලාවක් නැහැ. යන්නේන කට්ටියට මූණිච්චා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ පුද්ගලයා උත්සාහ කරනවා නිතරම තමන්ගේ වැඩේ කරගන්න. ඒ විතරක් නෙවෙයි උත්සාහ කළාමදි පොතපත කියවන්න ඕනේ, ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ඉදිරිපත් කරන දේ සමබර වෙන්නේ. ප්‍රගතියක් එන්නේ. ඊටත් පස්සේ සිනක සිනක ගොඩාක් වැඩි කරන කේන්තියෙන් දඟලනවට වඩා පුළුවන් ප්‍රමාණයට කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවනම් වෙනසක් වෙයි. හැබැයි මේ ක්‍රමයේ ගියොත් වරදින්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ වීරිය පිළිබඳ කතාවේදී වීරිය පිළිබඳව තමන්ගේම හිතේ අඩුපාඩුකම් තියෙන එක්කනට අච්චර වීරියවන්ත කතාවක් කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සරුවත් ඥානanse හැර වෙන කාටවත් වීරිය ගැන කතා කරන්න බෑයි කියලා. පුළුවන්. තමයි දැනගන්න මම මෙන්න මේ සීමා තියෙනවා මට. ඒ සීමාවලුත් මේ වීර්යයේ සීමාවල්. එහෙමනම් ඒවත් එළි වෙන තාලෙට ඒකත් හැදෙන තාලෙට හැදෙන කෙනෙකුට අවශ්‍ය උපදෙස් ලැබෙන තාලෙට ඒ ධර්මයක් කතා කරන්න ලොකු සුදුසුකම් අවශ්‍යයි. ඒ මොකද ඒ අපි තීන මිද්ද ගැන අපි කතා කරමින් හිටියේ ඒ තීනේදී අර හිතේ ඇති වෙන ගුලි වෙන ගතිය, පැකිලෙන ගතිය, ඇකිලෙන ගතිය ඇති වුණාට පස්සේ ඒ හිත කරන ප්‍රධානම දේ තමයි ඒ ඇකිලීමට ගුලි වීමට පසුබෑමට සුදුසු පරිසරයක් කරා ලෝකේ හදාගන්න. එතකොට කයත් ඒ අනුව යන. ඒකට මිද්දේ කියන්නේ. තීනේ තමයි ඉස්සල්ලා මුල් වෙන්නේ. ඊට පස්සේ තීන හිත ඒ කුසීත තැනකට යනවා. මම බණ්ඩගින දේ තමයි භාවනා ශාලාව කැමති නැහැ. මට හොඳට භාවනා කරන්න පුළුවන් කියන කුටි. එහෙම නැත්නම් කියනවා විහාර වන්දනා කරන වෙලාවේ හරි නෑ. ඊළඟ භාවනාව හොඳයි. මං කියන්නේ ඒක ඇත්ත නැහැ කියලා. නමුත් මේ වගේ නිදහසට කරුණු වෙනවා. නිදහසට කරුණු ආවට පස්සේ කුටියට ගියාට පස්සේ සක්මනට වැඩි හොඳයි පරියංගේ කියලා හිතනවා. පරියංගේත් ඔය වෙනදා ඉඳගෙන ඉන්න ආසනෙට වැඩි හොඳයි ඇඳ. කොට්ටේම හදාගෙන ඕන ඇඳේ වාඩි. වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔන්න හිතාගන්න. ඒ අර තීනියේ කියන ෂට ගතිය ප්‍රඥාව මුවා කරලා සෑම කුසල ධර්මයක්ම යටපත් කරලා අර ලැබුණා වූ බුද්ධෝත්පාද කාලේ මනුසාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය පැවිත කල්යාණ මිත්‍යාසේ ධර්මදේශන සේරම සම්පූර්ණ හේබා ඔක්කොම උප්පා ගන්න දිනු කර ගන්න විකසිත කර ගන්න සුදුසු අවස්ථාවක් තියෙනවා වීර්ය උණු කරගත්තොත් ආතාප වීර්ය රත් කරගත්තොත් ඒක නෙවෙයි කියන්නේ ඇකිලන පසු බාහන ගොළු වෙන තාක්. මෙන්න මේ තීනේ හඳුනන්නේ නැත්තම් ඒ පුද්ගලයා මිද්දේට වැටෙනවා. ඔය තීනයටපත් වෙච්ච පුද්ගලයන්ගේ කතාවලක් තියෙන්නේම අන්න අර විදිහේ ප්‍රධාන දේ පැත්තක තියදී ලාමක දෙයකට කතා කරන ගතිය. ඒ නිසා මේ තීනය හඳුනා ගැනීමම සාමාන්‍ය යෝගාවදිත කරන්න පුළුවන් තරම් දෙයක් නෙවෙයි කියලා හිතනවා. නමුත් නොකර බෑ හැමදාම මේක එනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කීනේ කියන එක සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවේදී සඳහන් කරන ගැඹුරු ධර්ම. නමුත් මේක පිළිබඳ කර්ම කාරණා කියලා කියන බුදුහාමුදුරුවෝ කර්ණාවේමයි තියෙන්නේ. ඒක ගැන කල්පනා කරන ඔය කීනේ එන්න පටන් ගත්තා. මේ නිසා දවසක් සරුවචන වහන්සේ ඔය සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම පැවිදි කරපු අලුත බොහෝම සුළු පිරිසයි හිටියේ සරුවචන වහන්සේද ඒ ඉන්න කාලේ නිතරම වගේ තමන්ගේ ශිෂ්‍ය පිරිස පිළිබඳව මේ මහා කර්ම සමාපත්තිය සමවැදලා බලන්න. බලනකොට මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ඕනේ කියලා අර වගේ තනියම කාමරයකට ගිහිල්ලා ගල් වෙනකට වෙලා භාවනා කරනවා. සර්වචන් වහන්සේ හිත යොදලා බලන වෙලාවේදී ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හිතියේ සෝවාන් මාර්ගඵලස්තික් විදියට අධ්‍යාත් ධර්මයේ අරියත් මාර්ගය සඳහා භාවනා කරමින්. නමුත් ඒ වෙලාවේදී නිදි කිරමින් ඒ තනියම කුටියේ නිදි කියලා. සරුවචනාංශයේ මේක දැකලා උන්වහන්සේ ඉදිරියේ පෙනීලා වගේ කිව්වා මොග්ගල්ලාණේ නිදිමතනේ එකපාරට ඇහැරුණා. ඇහැරෙන්නේ ඉස්සරහ සරුවචනාංශේ ඉන්නා වගේ. ඉතින් මොනවා එහෙමයි ස්වාමීන් වහන්සේ නිදිමත. ඊට පස්සේ මේ ඒ කියන්නේ දඬුවම් කරේ මොනවාක්වත් නැහැ. එහෙම කට නෙවෙයි ගියේ බුදුහාමුදුර දැකීමත් ඇත්ත අරගෙන සිටිනවා. ඉතින්දි මතක් කරලා දුන්නා මේ චීන මිද්දේ කියන එක නැති කරගන්න බොහෝමත්ම වටිනා උපක්‍රම ටිකක්. මේ කියන්නේ සෝවාන් වෙච්ච උත්මයෙකුට එනත්තම් ධර්මයේ සේනාධිපති තනතුරක් ලබන්න දකුණ වමත් හවු වෙන්නේ ඉන්න උත්මයෙක් සඳහායි දරුවචනාන්ත මේ බණ දේශනා කරන්නේ. ඒ නිසා සාමාන්‍ය උපාසක කෙනෙක් නිදා ගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. එනිසායි මේ මේ විපස්සනා භාවනා වගේ තැන්වල සමුහ භාවනා ක්‍රමත් හරියට කාලසටහනකුත් දීලා තියෙන්නේ මේක කොහොම කරන්නේ හැම කෙනාගේම මේ බුලත් මල්ලේ කිල්ලෝට හුණු තියෙන වාගේ තීන මිද්දේ තියෙනවා ආනේ තීන මිද්දේ කඩන්න නම් මේක අපිට විතරක් වෙන දෙයක් නෙවෙයි නමුත් එහෙම කියලා හොරතල් කරලත් බෑ ඒ දැනගන්න ආනේ දැනගැනීම සඳහා කටයුතු කරනකොට අර නිදිවතේ හිටපු මොකලන් ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන බොහොම ලස්සන වටිනා කාරණා කීපයක් මේ තීන මිද්දේ කතාවට ඉස්සල්ලාම කියන්නේ සංඥා වෙනස් කරන්නයි කියන්නේ. ඒ මොකද මේ තීන එනකොටම අනේ පොඩ්ඩක් විනාඩියක් හාන්සි වෙන්න නැත්තම් කියලා අර එන තීනේ බදා ගන්න ඒකට පෝෂණය කරන විදිහේ බුබ්බඩ කල්පනායි. සංඥාමයි මෙතන බලපාන. ඇත්තට එන ඉතින් ටිකක් නිදාගත්තාම මොකෝ දැන් කාලා ඉන්න වෙලාවනේ. ඒ නැත්තම් දැන් ඉතින් මේ රෑ 10 විතර වුණා ඉතින් කවුරුත් නිදාගන්න වෙලානේ කියලා නානා ප්‍රවිදියේ අර තමන්ගේ වාසියට කරුණු කාරණා ගොඩාක් වෙනවා ඒකෙදි පැහැදිලි වෙනවා මේ සංඥාව බොහෝම තදින් තීනේට වැටලා මේක දකින්නයි කියන එක බොහෝම අමාරුයි කියන්නේ තමන්ගේම රුචි අරුචිකම් වලට විරුද්ධව මේ විචක්ෂණ බුද්ධිය වැඩ කරනවා විමසුම් නොවන වැඩ කරනවා තීනේ පැමිණෙන බව දැනගන්න මේක තමයි ඉස්ලාම් කරුවත් යනන්ද කිව්වේ තමන්ට මේ තීනේ එනකොට ඒකට යාදෙන ඒකට හරියන නැලවිලි කවි කියන පද කියන හිත දැකලා උඹ තමයි මේ වැඩේ කන්නේ උඹ තමයි මේක විනාශ කරන්නේ කියලා අර තීනේ පිළිබඳවම මූලික සංඥා වෙනස් කරන්නයි කියලා කියනවා. මේකම ඇති. හැබැයි මෙතෙන්ට එන්න ඊට පස්සේ කියන උපක්‍රම රාශියක් කරමින් කරමින් කරමින් කරමින් තමයි අඩියම අල්ලගන්න පුළුවන් වෙන්නේ තීනේ එනකොටම දැන් අරමුණ මෙනෙහි කිරීමක් නැහැ මූල කර්මස්ථානයක් නැහැ ඉන්න ඉරියව්ව වැටිලා ඒ වුණාට ඒක කමක් නැහැ කියන හිත එනවා. මේන්න මේ தත්ත්වේ පෝෂණය කරනවා කියලා කියන්නේ ගොරෝණ නින්දකට ආරාධනාවක් තමයි. එනිසා මූලිකවම ඒ සංඥා වෙනස් කිරීම හඳුනා ගැනීම ਸਰවඥාන්සේ පෙන්වනවා. යම් විදියකට ඒ සංඥාව හඳුනාගත්තා තාම හිත ඇදෙන්නේ නිදිමත පැත්තටම නම් ਸਰවඥාන්සේ දේශනා කරනවා මුදුවට හිත උනන්දු වෙන විදියේ දේශනා පාඩයක් හිතර ගන්න. මතක් කරගන්නයි කියලා. මට දැන් නිදිමත ඇවිල්ලා තියෙන්නේ මේ වෙනුවට හිත උනන්දුයෙන් රස බලන ධර්ම කොටාශයක් හිතර ගන්නයි කියලා. මේක සම්බන්ධයෙන් මම උද්ගලිකව ගත්ත දේ තමයි ඔය බොජ්ජංග ධර්මවලදී වීරිය පිළිබඳව තියෙන පාඩේ. මේ බොජ්ජංග ධර්ම හතේ සඳහන් කරනවා වීර්ය පිළිබඳව මේ Taman කොහොමද වැඩ කෙරුවේ කියලා සරුවචනාංශයේ දේශනා කරන පාඩේ ඕක මතක් කරනකොට හැබැයි ඊට පස්සේ ඉස්සලා ඒකේ ආත්මසහිතව කටපාඩම් සහිතව දැනගන්න. දැනගෙන මේ වීර්ය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ ආදි වශයෙන් තියෙන එක මේ ඒ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට හෝ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට හෝ දේශනා කරනකොට විද්‍ය සම්බොජ්ජංගේ කියලා එකක් කියනවා කාශ්‍යපය මත් මේක ලෝකේ කාටවත් රතුණු කෑල්ලකින් කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම මේ රූපාකාරයෙන් දක්වන්න පුළුවන් එකක් නෙවෙයි. මිනිස්සු මේ ගැන කතා කරන්න යන්නේත් නැහැ. ඒක මොකද මේ සාමාන්‍යයෙන් කාපු මිනිස්සු බුදියා ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ආර්ය මාර්ගයේ යනකොට ඒ පෙන්වන්න බැරි, හිතාගන්න බැරි මේ විද්‍ය සම්පෝඥංගේ මා විසින් ඔබට මනාකොට දක්වන ලදී. මයා සම්මදක්ඛාතෝ මං විසින් මේ පෙන්වන්න බැරි අල්ලන්න බැරි දේ ඔබට පෙන්ලා දෙන්න කියලා. භාවිතෝ මම මේ පෙන්ලා දුන්නේ ඔයගොල්ලෝ මගේ ගුරුවරේ ගෝලියෝ කරගන්නට ചാටු කතාවක් නිසා නෙවෙයි මම මේක කලින් භාවිත කරලා ඒ භාවිතාව කවදාකවත් තීන විදිහ නැති කරන්න ප්‍රමාණවත් නෑ ඒ නිසා මම බහුලීගත කරා. බොහෝ වාර ගණක් කරලා මයා සම්බදක්කාතෝ භාවිතෝ බාහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මෙන්න මේක මේ විශිෂ්ට ඥාණයෙන් දැනගත්තොත් මේ හීන විරිය, කුසීත භාවය, හීන මිත්‍යය, විරිය ප්‍රතිපක්ෂ ධර්මය, ආතාපේ ප්‍රතිපක්ෂ ධර්මයේ බව විශිෂ්ට ඥාණයෙන් දැනගන්නම් මෙන්න ප්‍රබුද්ධ විරිය ආපු වෙලාවක හැදී. ආරද්ධ විරිය ආපුවාම හිත වැඩ කරන්නේ මෙමය ප්‍රීති ආදී ධර්ම බල වෙනවා. මේ තීන මිත්‍ය ආපුවාම හිත කුසීත වෙනවා, පරදිනවා, පච වෙනවා. මෙන්න මේ දෙක අතර විශිෂ්ටත්වය දැනගන්න නම් සරුවචන් ආනන්දේ වගේ පෙන්ලා දීපු කෙනෙක්ගේ මචන මතක තියාගන්න. ඒ උන්වහන්සේ කිව්වේ ආවට ගියාට මේ කරලා බලන්න. බහුලීගත කරලා. අභිඥාය සම්බෝධාය සංවත්ති. මේක තමයි අනිවාර්යම නිවනට යන්නේ. ඒ නිසා අපිට කීයකී තීන මිද්දේ ගැන දන්නේ නැත්නම් බුදියන්න. තීන මිද්දේ ගැන දන්නවනම් බුදු වෙන්න පුළුවන්. උදේක අතර බොහොම සුළු වෙනසයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රතිසල්ලාණේ කියන වචනේ කොහොම දෙපැත්තට කැපෙන වචනයක්. ප්‍රතිසල්ලාණ කියන්නේ විවේක ස්ථාන. විවේක ස්ථානයක් බුදු වෙන කෙනාටත් උදව් වෙනවා, බුදු වෙන කෙනාටත් උදව් වෙනවා. නිසා එක එකන විවේක ස්ථාන කියන්නේ එක එක දේවල් වලට. ආරම්භක යෝගාවචරයට විවේක ස්ථානය අනිවාර්යෙන් භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕන නැත්නම් භාවනා පොදු භාවනා පොලක් වෙන්න ඕන. ඒ නිසා අනිසදමනේ ජෝයි ලකුණු පහළ වෙනකොට මම කියන්නේ භාවනාවට ඉන්නේ නැහැ. භාවනාවේ කොක්මන් කරන වෙන නැත්නම් සක්මන් කරනවා භාවනා කරන වෙන නැත්නම් ඉකට කරන නැත්නම් ඒකට කියන්නේ සෝහොන් ලකුණු කියලා. ඔය යන්න ලකුණු. ඒක එනකොට දැනගන්නවා ඉතින් තව දවස් ගානකින් ඉතින් එහෙම වෙනවා මෙහෙම වෙනවා. ඒ හඳ හඳ පායන ඉර පායන තමයි ඒක වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒක මේ කාවුරක් පිළිබඳ උපේක්ෂාවෙන් නැත්නම් මේ අපහාසයට කරන කතාවක් නෙවෙයි. මේ කෙනෙක් වැඩෙන හැටි මෙහෙමයි. ඒක තමයි වෙන පොර දැමිලක් ඕනේ මේකට කමක් නැහැ කියලා දෙන පුංචි ඉඩ තුල අපි නැවතත් වැටෙන්නේ ගිහිල්ලා අර අතහැරලා ආපු ගුණවලට තමයි. ඒ නිසා කරුවචනන්ද මතක් කරනවා මේවා තේරුම් අරගෙන තමයි දැනුණා නම් කීනේ වැඩ කරනවා. තව ටිකකින් මිද්දේට වැඩෙනවා. ඒ කියන්නේ කයත් මේකට වගලා ගන්න වෙනවා. එහෙමනම් කරුවචනාසේ දේශනා කරපු වගේ වීර්ය දානවන පාඩයක්. අපි සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් වෙන ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් අපේ පිටනේ සෙල්ලම් කරගෙන ඉන්න වෙලාව අපේ ක්‍රීඩා සමාජේ පරදිනවා නම් අපි මොකද කරන්නේ? අපි ධෛර්යවන්ත වෙන විදිහට උරේලා. ඉතින් බහැලා කරන්න දෙයක් නැහැ නේ මේ වෙලාවේ. ඉතින් ක්‍රීඩාවට කන්න කටේ තෝරලා ඉවරනේ. අපිට ඒක ඇතුළේ ගියොත් අපේ ක්‍රීඩාවට මේ මේ විනය නීති කැඩුවා. ඉතින් අපි කරන්නේ අරකට ධෛර්යවන්ත වෙන්න උරේලා. ධෛර්ය කරනවා. ආන්නේ වගේ තමයි අපිට තේරෙනවා දැන් තීනේ මේ පැත්තෙන් වැඩ කරනවා, වීර්ය මේ පැත්තෙන් වැඩ කරනවා, වීර්ය පසුබා. සීනේ දිනු වෙලා. එතකොට අපිට වෙන්නේ අර වීර්ය පැත්තට උදව් කරන්න. ඒකද සුදුසු පාඩයක් කටපාඩමින් හෝ කියවන. මේක හරියේ නැත්තම් ඒකෙදි මේකෙදි වීර්යයේ මේ පැටෙන්න පුළුවන් සීනේ ඇති වෙන්න. එහෙමනම් අර පාඩේ සජ්ජායනා කරන්නයි කියන්නේ. ඉතින් මේ මේක මැද හේත ඉඳලා පටන් ගන්න යන්න එපා මේ මැද කෑ ගහන්න. නමුත් මේක අදහස් කරන්නේ අර චෛසික මට්ටමේ තිබුණ එක වාචික මට්ටමට නංවන්නේ කියලා. මේකට භාවනාවේදී කියනවා අරමුණු ප්‍රමාණය වැඩි කරන්නේ කියන්නේ. අපි ආනාපානේ විශේෂයෙන් විපස්සනාට ගැලපෙන උපදේශයක් පිම්බි වැකිලින් බලන ඉන්නවා. ආනාපානේ බලන දැන් හොඳට තේරෙනවා අරමුණක් නොදෙනී යනවා ඉරියව්වත් වැක්කිරිලා තීන මිද්ද ඇති වෙලා ඔය මොන පාඩේ කිව්වත් නැගිටින්නෙත් නැහැ අරමුණට ගැහුවට හිත පිටයක්. ඒ කියන්නේ පුංචි සියුම් වැඩක් දැන් කරන්න බෑ. අසන්ද වෙච්ච කෙනෙකුට මේ පටල වැදිච්ච කෙනෙකුට ඉදිකටු මනලන්න බෑ. ඒ වගේ වෙලාවල් වලට අර ඉදිකටු මල වෙනුවට ලොකු හිලක් ගන්නයි කියලා කියන්නේ. මුළු ශරීරේ පුරාම පැතිරෙන අරමුණක් අරගෙන ඉඳිනවා, හැපෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා, ඉඳිනවා, හැපෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා ආදී වශයෙන් අර අරමුණු ප්‍රදේශය වැඩි කරනකොට. කරවේසක් එකට බුදු සිරස්සතේ විදුලි බබළු පටේ කරකවන්න වාගේ අවධානය එකම තැනකට උදරයට තියන්නේ නැතුව හැපෙන තැනට දානවා, ඉඳගෙන ඉන්න ඉරියව්වට දානවා, පිම්බීමට ආය හැපෙන දණ්ඩ දානවා ඉඳගෙන ඉඳියවට දානවා හැකිලීමට දානවා ආනේ මරමුණු වැඩි කරන එක මේ අපේ ලංකාවේදී මේ කියන්නේ හය පොළ බලනවා කියන්නේ අරමුණු ප්‍රදේශය වැඩි කරන්නේ නොවුනොත් සිව් මඩක් දුන්නොත් අරය ඒක දමලා ගහලා පැත්තකට වෙනවා එන්නේ මේ වගේ වෙලක් තමයි මෙතන මේ දන්න පාඩය ටිකක් කියවන්න පටන් අරගන්නේ තනියම ඉන්නකොට මේ කරවත හැකියි තමයි අත්තම දන්න භාවනා කරන පලාතේ ඉන්න බෑ මොකද ඒ තරම් හයියෙන් කියවනවා පාට මේ මේ උපක්‍රමයක් වශයෙන් කරනවාද වෙන එකක් දන්නේ ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ අර වචනෙට නැංගී ප්‍රගන්න උත්සාහය නිසා ක්‍රියාත්මක වෙන්න පුළුවන් එහෙම බැරි නම් මේ විදිහට බැරි නම් බුදුහාමර කියනවා අර ශිෂ්‍යයන්ට පාඩම් බැරි වෙනකොට කණින් අල්ලලා හොල්ලන්න වගේ තමන්ගෙම කන් දෙක හොද්දට රිදෙන්න අදින්නේ කන් දෙක හොඳට පොඩි වෙලා රත් වෙන්න අතින් අත ගන්නයි කියලා කියනවා මූණ අත ගන්නයි කියලා කියනවා අත අතින් අත ගන්නයි එතකොට අර ලේ දහරාව ඇකිලිමින් තිබුණු ලේ දහරාව පුෂ්ටිය මට්ටමට එනවා. මේ හරි කම්මැලි ඒ වෙලාවට ඒක කරන්න කම්මැලි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නිරුට මදුරෙක් ආවත් මැස්සෙක් ආවත් පිහන්න අත හොල්ලන්නේ නැහැ මොකද අතේ ඉන්න නිින්ද ගැට. මෙතන ඒක අනිත් පැත්ත කරන්නේ කණෙන් අදිනවා. මූණ පියන. මේන්න මේ වගේ දේවල් කරනකොට නිින්ද කඩනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ පිටරට වල්ලුන්නම් තියෙන අය අයිඩ්‍රොප් ඡාති එහෙම නැත්නම් සමම්පිච්ච වල් වතුර වගේක් මොනවාරි කියන හරි ඇහැට දමා ගන්න එකක් හරි කරන්න ඕනේ නිින්ද කඩක්. මේ විදිහට ඒ කණින් ආයෙන් ඇදලා බේරන්න බැරි නම් සරුවචනාංශය සඳහන් කරනවා ඒ මූණ හොදා නැගිටලා කියලා මූණ හොදන්නේ කියලා. ඔය පාඩම් කරනකොට ඔක හරියට කෙරේ. ගොඩාක් වෙලාවට ඒ තරඟ ඉතාම උග්‍රයි බොහෝ දෙනා පාඩම් කරන 100මාර Taman ඉතාම දැඩිපද නිින්ද වෙනකොට එක්කෝ දෙමිච කොටයක් ඔළුවේ තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වතුර බාල්දිය දාගෙන ඉන්නවා. වතුර බාල්දියෙන් දැක්කේ නිින්ද යන වෙලාවල් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් උපක්‍රමයක් වශයෙන් මේ එකින් එක එකින් එක ටිකෙන් ටික ටිකෙන් ටික තල්ලු කරගෙන තල්ලු කරන යන හැටි. එහෙම බැරි නම් ඒ විදිහට මූණ හොයනවා. එහෙම නැත්නම් එළියට බහැලා ඈත තියෙන ආලෝක වස්තුවක් දිහා බලන්නේ කියලා කියනවා ඊරහඳ තාරකාදියා. ඒ ඒක නැත්තම් කියන මේකට ආලෝක සංඥාව කියලා කියනවා. කලින් ඇති කරගත් ආලෝක සංඥාවක් තියෙන කෙනෙකුට නම් භාවනාවෙන් හෝ දවල් ඉත දිහා බලලා අඳ දිහා බල ඒකට හිත යොදාන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි බුබුලක් දිහා බලාගෙන ඉඳීම හෝ ආලෝක සංඥාව නිින්දේ අනිත් පැත්ත. එහෙමත් බැරි නම් වේගෙන් සක්මන්. ඉගෙන ඇඟ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රියාපත් කරනවා. මේ සේරමත් පරදීන්න පුළුවන් බව දරුවත් යනකොට බාර ගන්න. එහෙමනම් කියන ගිහලා බුදිය ගන්න. අන්තිමට කියන්නේ එහෙමනම් ගිහිල්ලා දැන් මට මේ තරම්ම ක්‍රම වේදයක් ආශිකෙන් බැරි වුණා. ඒ නිසා සිංහ සීයාවේ දකුණු පාය උඩ වම් පාය ඇදලා දකුණු අත උඩ හිත තියලා මම මෙච්චර මේ වෙලාවකින් නැගිටිනවා කියලා අදිෂ්ඨාන පූර්වකව පසුබාන්නේත් යුද උපක්‍රමයක් වශයෙන් පසුබානෝ ශක්තිමත් වුණාට පස්සේ බිහිලා ගෙනියන භාවනා කරන්න. එහෙම නැත්නම් මේ සේරම කීදිකේතාගේ පරියන්කේම නිින්ද යන්නේ යන්නයි. මොකද සමහර දන්නවා නිින්දෙන් පස්සේ පාරට අවදි වෙන්නේ මූල කර්මත්තානේ. සමහරට නිින්දෙමට ගිහිල්ලා නිදි ගොරවන අවස්ථාවල් එන්නේ නැතුව කියන එක නෙවෙයි. අන්න ඒ විදිහට ගමන්ඩ වැටෙනවා නම් පරියන්කේ නිින්දකට ගිහිල්ලා තප්පර ගාණක් හෝ විනාඩි ගාණක නැවත එන්නේ මූල කර්මස්ථානෙට නම් ඒ නිින්ද අනේකට මුලැමැදාග දැක ගන්න. මෙන්න මේ නිින්ද ඇති වෙගෙන එනකොට මෙහෙමයි. මෙන්න මේ මැදදී නොදන්න ප්‍රදේශයක් තිබුණා. ආපහු ආවේ පාට තිගැස්මකින් හමුණට ඇවිල්ලා. මේ එකක්වත් අකුසලයක් නෙවෙයි. මේ එකක්වත් වැරදි දේවලුත් නොවිය යුත්තකුත් නෙවෙයි. අවශ්‍ය කරලා තියෙන්නේ මේකේ මුලැමැදාග දැක ගන්න පුළුවන් ශක්තිය එනවනම් Taman කියන්න පුළුවන් එන්න කලින්. එනිසා මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දීපු මේ උපදේශ ටිකේ සර්වඥාන්සේ කොච්චර ප්‍රායෝගික යටහත් පහත් උපක්‍රම රාශියක් දරගත්තේ කියලා දන්නවනම් මොන යෝගාවචර ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මොකද අපි වැඩ කරන්නේ බරවත් සතුරෙක් එක්ක. මේ සතුරා මාර්ගඵලලාභියත් නැත්තත් එනවා. එනිසා අපිට නෑ විද්දැ. ඒ ආපු වෙලාවට අපි ඊට වඩා මාර්ගඵලලාභී කෙනෙක් ආශ්‍රය කරලා මේක කඩා ගන්නවා මිස තවත් නිදිමත කෙනෙක් ගාවට ගියාට කවදාකවත් සාසනික දියුණුවක් අතුලත පිට සිදු වෙන්නේ නැහැ. ඒක තවත් කුසීත වස්තුවක් බවටපත් වෙනවා. විද්‍යාරම්භ වස්තුවක් වෙන්නේ නැහැ. ඒක නිසා තීරුම් අර ගන්න ඕනේ මේ චීනේ මෙහෙමයි, වීර්ය මෙහෙමයි. මේ දෙක අතර වෙනස දකින්න නම් අනිවාර්යයෙන්ම දෙකම භාවනා කරගන්න. එකම භාවනා අරමුණක් කරගන්න ඕනේ. එහෙම කරගන්න බැරි කෙනාට බය වෙලා හෝ අකුසලයක් කියලා හිතාගත්තොත් මේ ජීන මිද්දේ කවදාක ගොඩේද බෑ. නීවරණ බව හැබෑව. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ